ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ हि ဘုဒ္ဓံ शरणं गच्छामि ဒုတိယံ हि ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ हि သံဃံ शरणं गच्छामि တတိယံ हि ဘုဒ္ဓံ शरणं गच्छामि සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා මේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරමේන සංඝං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්දු සංඝ මොක්ඛදං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 සන්තං වාං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වාං අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහේනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තම ආනන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙහි නීවරණ විදර්ශනාව සම්බන්ධ දේශනා කළ සූත්‍ර පාඨයක් මෙතන ප්‍රකාශ වුණේ. අද ධර්ම දේශනාවේ සඳහා මාතෘකාව පංච නීවරණ ගැනයි. එනිසා මේ පංච නීවරණ සම්බන්ධ කෙටි හැඳින්වීමකටයි අපි කාලය ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ භාවනා කර්මස්ථාන 21ක්. එයින් ධම්මානුපස්සනාවට ඇති කර්මස්ථාන පහක් තියෙනවා. එයින් පළමුවන්නේ නීවරණ විදර්ශනාවයි. නීවරණ කියන එක අපි ඉස්සෙල්ලා තෝරලා බලන්න ඕනේ. දැන් මේ සූත්‍ර පාඨය තෝරන් ඉස්සර වෙලා නීවරණ. නීවරණ නමින් හඳුන්වන්නේ ආවරණ කියන තේරුමයි. නීයානාවරණම් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නිවනට බාධා කරනවා. ආවරණ කියන්නේ බාධා කරනවා. නිවනට පමණක් නෙමෙයි කුසල් සිතේටම බාධා කරනවා. කුසල් සිතේට බාධා කරනවා මේ ධර්මතා පහ. ඒවා තමයි නීවරණ කියලා හඳුන්වන්නේ. ඒ ධර්මතා පහ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පහට බෙදෙනවා. මේක පහට බෙදෙන්නේ තීන මිද්ද දෙක එක්කාසු වෙලා උද්දච්ච කුක්කුච්ච දෙක එක්කාසු වෙලා තමයි පහට බෙදෙන්නේ. එක එක වශයෙන් ගන්නවා නම් නීවරණ ඔක්කොම තියෙනවා 8ක්. අට නීවරණා මතා කියලා අභිධම්මන්ත සංග්‍රහය සඳහන් වෙනවා නීවරණ 8ක්. ඒ වෙන්නේ මෙහෙමයි. කාමච්ඡන්ද කියන්නේ ලෝභය, ව්‍යාපාද කියන්නේ ද්වේෂය, තීන මිද්ද දෙක එනම් ඡායසික දෙක, උද්දච්ච කුක්කුච්ච එවැගේම ඡායසික දෙක, විචිකිච්ඡාව සහ අවිජ්ජාව. අවිද්‍යාව මේ පහට මේ එකතු වෙන නිසා ඒක අමුතුවෙන් කියුවේ නැතත් එතන අයිති. එතකොට මෙන්න මේ ධර්මතා අට තමයි නීවරණ කියලා හඳුන්වන්නේ. මේ දේශනේ සඳහන් වෙන්නේ පහයි. ඒ පහ වෙන්නේ භාවනාවට ගත යුතු ආකාරයයි. මොකද මේ නීවරණ පස් දෙනාට පහර දෙන අංග ධර්ම පහක් තියෙනවා. ඒවට කියනවා ධානාංග කියලා. විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. එතන විතරක, විචාර, ප්‍රීති, වේදනා, ඒකාග්‍රතා කියලා පද සම්බන්ධ කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ නීවරණ පහට පටහැනි ධර්ම පහක් තියෙන නිසා තමයි මේ පස් දෙනා එක්කාසු කොට තෙන්ලා තියෙන්නේ. අනිත් එක තීන මිද්ද කියන දෙකයි උද්දච්ච කුක්කුච්ච කියන දෙකයි එක හා සමාන දෙවින්ද. ඒ කියන්නේ ඒවා උපදින්න හේතුත් එක වගේ. ඒවට ආහාරත් එක වගේ. ඒවා ප්‍රහාණය වෙන්නේත් එකවරයි. ඒවට ප්‍රතිපක්ෂ ධර්මත් එක හා සමානයි. එනිසා තමයි මේ දෙක එකට එකට ගත්තේ. දැන් අපි සලස බලමු කාමච්ඡන්ද කාමච්ඡන්ද නීවරණය යනු ලෝභය. ලෝභය නමින් එතන හඳුන්වන්නේ මේ 11 කාම භූමියට ඇති සම්ප්‍රඥ ආසාව. අපි නිදසුනක් වශයෙන් ගමු. දැන් අපි මේ භාවනා කරනවානේ. භාවනා කරනකොට සමහර විට යම් යම් දේ ගැන ආශාවල් ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් වාඩි වෙන්න ඕනේ. වාඩි වෙනකොට ඉතන අනේ මේක රිදෙනවා. මොකද මෙත්තයක් තිබුණා නම් හොඳයි. අන්න කායික සෝය ගැන ආශා ඇති වුණා. කායික සෝය ස්පර්ශය ගැන කැමැත්ත ඇති වුණා. ඒකත් කාමච්ඡන්දේ. ඒ වගේ දැන් ගිහි පැවිදි කාට වුණත් තමන් පරිහරණය කරන දේවල් ගැන තියෙන ආශාව. ඇඳුම් පැළඳුම් ගැන, එවාගෙම ආභරණ ගැන, යාන වාහන ගැන, ඇඳ කුටු ඇතිලි කොට්ටෙමෙත් ආදී ගැන, හිඟම් කෝප්ප හැඳි ගෑරුප ආදී ගැන පරිහරණය කරන දේවල් ගැන තියෙන ආශාව. ඒවා ගැන ආශාව තියෙනවා. ඒ නිසා ඒවට කියන කාමච්ඡන්දේ හැම දෙයක්ම වස්තු වශයෙන් වස්තුකාමයට අයිති නිසා මිල මුදල් ගැන පුජ්‍යණියන් ගැනත් තේනවා. එතකොට මේ කාමච්ඡන්දේ කියන එකම ලෝකෙම පැතිරිය කියන දෙයක්. ලෝකෝත්තර ධර්ම හැර මේ ලෝකේට ඇත හැම තැනම පැතිරිය කියනවා මේ කාමච්ඡන්දේ කියන ලෝභය. මේක බාධා කරනවා. දැන් අපි හිතමු අර ඉස්සර චූලේක සාටක කියලා බ්‍රාහ්මණී සිටියා බුද්ධ කාලේ. සවැස් නුවර. ඉතින් හරියේ ශ්‍රද්ධාවන්තයි. gedara දරුවෝ නැහැ. ඒ දෙන්න විතරයි බ්‍රාහ්මණයයි බ්‍රාහ්මණීතුමියයි. දෙන්නටම ගෙදරින් පිට යනකොට ඇඟ වහා ගන්න තියෙන එකම සලුවයි. ඇඟ වහා උඩු උඩුකය වහා ගන්න තියෙන එකම සලුවයි. ඒකෝට උඩුකය වහා ගන්න නැතුව ගෙදරින් පිට වෙන්නේ දෙන්නත් එකවර බණහන් යන්න වෙන්නේ ඉතින් දවල් කාලේ බ්‍රාහ්මණීතුමිය යනවා ඒක පොරවගෙන බණහන්ද. සන්ධ්‍යාවට රැට යනවා බ්‍රාහ්මණතුමිය. තුමා. මේ මේක දවසක් බ්‍රාහ්මණතුමා හැන්දෑවේ බණහන්න ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේම ධර්මාසනාරෝධෝ දේශනා කරමින් හිටියා. මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා බණ අහගෙන යනකොට රාත්‍රියේ පෙරයම් කාලේ. හිතුණ අනේ ධර්ම පූජාවක් කරන්න මට ඇත්තම් මොනවාක්වත් අතේ නැහැ. ඉතින් මේ තමා පොරවන ඉන්න උතුරු සලුව තමයි කියන්නේ දෙනවා නම් දෙන්නේ. හිතුවා මේකවත් දෙන්න ඕනේ කියලා. දෙන්න හිතනකොට මෙන්න දහසක් හිතවිලි ආවා. අනේ මේක දීලා කොහොමද? මටයි දැන් මේකයි දෙන්නම තියෙන්නේ මේකනේ වහගන්න උඩුකය වහගන්න. ඔන්න දහසක් සිතිවිලියාව ලෝභ සාගත. අන්තිමේදී ගන්න බැරි වුණා පරියම් කාලේ. මැදියම් කාලෙත් කොහොම හිතුණා. ඒ වෙලාවෙත් අර වගේ දහස් ගණන් ලෝභ සාගත සිතිවිලි ඇවිල්ලා වැළකුණා දාන දෙන පූජාව. අලියම් කාලෙත් මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා මේක පූජා කරගන්න. හිතිච්ච ගමම්ම මේකෙන් ගැලෙව්වා නැමුවා බුදුපාමල තිල පූජා කළා. ඇති වෙච්ච ප්‍රීතිය කොච්චරද කියනවා නම් කෑ ගැස්සුණා. මම දිනුවෝ කියලා. කුසල රජුලොත් ඔය බණ පිරිසේ කෙලවර ඉඳලා තියෙනවා. රජුලවන්ද ඇහුණ මේ ශබ්දේ කෙනෙකුට කිව්වා ගිහින් බලන්න කවුරුද කෑ ගහන්නේ? මම දිනුවා කියලා. ඉතින් බැලුවා මේ බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයා කැඳේවා සජ්ජුරුවන් ළඟට. ඇවිල්ලා මොකක්ද කිව්වේ මේ සමුන් දිනුවා කිය මොනවද? අනේ දේවයන් වහන්සේ රටක් දිනුවාට වඩා දිනුවක් මන් දිනුවා. මට මේ අන්දෑවේ ඉඳලා මේක පූජා කරන්න හිතුණ හිතුණ දහස් ගණන් හිතවිලි බාධක ඇති වෙලා මට මේක වැළකුණා. මම අන්තිමේදී තුන්වෙනි වරට මගේ මේ ඇඟ වහගෙන හිටිය උතුරු සල්ලුව ගලවලා බුදුපාමුල තියලා පූජා කළා. මගේ ලෝභය මගේ ඡන්දේ ඕනකම ඔක්කොම පරිත්‍යාග කළයි ඒකෙන් මට කෑ ගැසුණා මට සමා වෙන්න කිව්වා. පස්සේ රජුරෝ සතුටු නැනේ මෙච්චර නැති බැරි මිනිස්සයා වුණත් මොනතරම් ශ්‍රද්ධාවෙන්ද මේ පූජා කළේ කියලා සළු යෝගල් ගෙනව ගෙනව දුන්න කීප වාරයක් ගෙනාපු ඔක්කොම පූජා කළා. හැබැයි අන්තිමට දුන්නේ වෙන දෙකක් ඉතුරු කරගත්තා. හේමඳුව රජුරෝ මෙතුමාට පරිත්‍යාග කළා ලක්ෂේ ලක්ෂේ බගන බැගින් වටින කලස් දෙකක්. ඒකත් මෙතුමා පරිත්‍යාග කළානේ. එකක් බුදුරජාන් වහන්සේ ගන්ධ කුටියේ දිනෙලුවා. අනික තමන්ගේ ගෙදර ස්වාමින් වහන්සේලා දන් වන්දන තැන ඉහළින් දිනට දැන්දා. අර දැන් ඔක්කොම Taman ජයගෙන. අර ඒවා ගැන කිසි ආසාවක් දැන් නැහැ. ඇයි හිතේ තිබුණු දැනුම කැඩුණානේ. අන්න ඒ වගේ තමයි කොයි හරි දෙයක් ගැන අපේ බැඳීමක් තියෙනවා නම් ඒ ගැන තමයි අපේක්ෂිත ලෝභයක තියෙන කාම ඡන්දය. ඉතින් මේක තා සුළු දේවල් වලට පවා ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහව. මේ තරහ තමයි ඊට වඩා භයානක සතුරක්. ඔය දෙන්න තමයි අපි වට කරගෙන අවරගෙන ඉන්නේ. අනිත්‍ය වට වඩා බරපතලයි මේ දෙක. තරහව කියන එක දෝෂචෛසිකේ. අනික ලෝභය මේක දෝෂය. දෙන්න දෙපැත්තේ. එතකොට ද්වේෂය කියන එකේ ස්වභාවය හැම වෙලාවෙම ගැටෙන සුළු බව. ඉතින් ද්වේෂය පහළ වෙන හේතු රාශියක් තියෙනවා. අර දසවස්තුක ආඝාත, දසවිධ ආඝාත වස්තු කියලා කියනවනේ. ආඝාත කියන්නේ තරහ යන කරුණු 10ක් තියෙනවා. ඒ නිසා තමයි මේ කේන්ති ඇති වෙන්නේ නැත්නම් තරහ ඇති වෙන්නේ. ඒකත් අර වගේ හැම වෙලාවෙම අපේ අවතා කොට බාධා කරනවා. කුසල් කරන්න ගියාම බාධා කරන හැම වෙලාවෙම. ඊළඟ තීන මිද්ද. තීන කියන්නේ හිතේ තියෙන මැලිකම. මිද්ද කියන්නේ චෛතසිකයන්ගේ මැලිකම. මේ දෙක එකතු වෙන කයත් මැලි වෙනවා. කයත් ඒ වගේම මේ මැලි වෙනවා කම්මැලි වෙනවා. එතකොට තීන කියන්නේ සිත පිළිබඳ දුබලකම මිද්ද කියන්නේ ඡායසක පිළිබඳ දුබලකම. හැබැයි මේ දෙකම ඡායසක ධර්ම දෙකක්. එයින් තීනෙන් කරන්නේ සිත දුර්වල කරනවා. මිද්දෙන් කරන්නේ ඡායසිකයන් දුර්වල කරනවා. එනිසා මේ දෙකම එක හා සමාන බැවින් ඒක එක නීවරණයක්. තීන මිද්දාට කාටත් බලපානවා. භාවනා කරන්න ගියත් සිරා වැටෙනවා. සමාතයකට තවත් උදව් ලැබෙනවා හේතු වෙලා ඉන්නකොට. ඉතින් ඒ වාගේ අපහසුතා එනවා මේ සීනි මිද්දෙන් අපි කොච්චර උත්සාහ කළත් මෙන්න ඇවිල්ලා අපෝ යට කරගන්න ඇතහට යට වෙනවා වගේ සීනි මිද්දෙට යට වෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු ස්වභාවය. විසිරුණු ස්වභාවය. ඒ කියන්නේ કોઈ වෙලාවකවත් එක ලෙස තියෙන හරියට ගහක බැඳපු කොඩිය වගේ නිතරම සැලෙනවා. එවාගෙම ජලසලයකට කැටක් කැබලිත්තක් දැම්මම චලනය වෙනවා වගේ හිත නිතරම චංචලයි. එවාගෙම හුලං ගාමන තැනක පහනක් දැල්ුවාම පහන් සිලුව සෙලවෙනවා වගේ නිතරම සෙලවෙනවා මේ සිත. අලු කොටකට ගලක් යනවාම විසිරී යනවා වගේ මේ හිත නිතරම විසිරි විසිරී යනවා. ඒක තමයි උද්දච්චය කියන්නේ. සමහර කෙනෙක් උද්දච්චයේ තෝරනවා මාන්නේ කියලා. මාන්නේ නොවේ. මාන්නේ වෙනයි උද්දච්චය වෙනයි. උද්දච්චය කියන්නේ විසිරුණුකම. ඒක පාලියෙන් කියනවා විච්ඡේ ප්‍රතිපදා කියලා. විසුරුණු බව. විච්ඡිත්තං චිත්තං විච්ඡිත්තං චිත්තං පදානාති කියලා තේනවනේ හිත විසුරුණු බව. ඊළඟට කුක්කුච්ච කියන්නේ සැක මේ පසුතැවිල්ල. කුක්කුච්ච කියන්නේ පසුතැවිල්ල. නොකල කුසල ගැන කළ අකුසල ගැන හිත තැවෙනවා. ඒක තමයි පශ්චාත්තාප කියලා කියන්නේ බොහෝ දෙනා පසුතැවිල්ල. පාලියෙන් කියන විප්පටිසාර කියලා. විපිරිසාර ඉතිලිසාර කියන්නේ නිතරම තමන් නොකල කුසල් ගැන හිතනවා. අනේ මට අවවාදේ කරන්න බැරි වුණා, අවවාදේ කරන්න බැරි වුණා. කුසල් ගැන පසුතැවෙනවා. කුසල් නොකල කුසල් ගැන. ඒ වගේම කළ අකුසල් ගැන සුළුයෙන් හරි මහත් හරි අකුසලයක් සිදු වුණා නම් ඕක නැවත සිහි වෙන්න සිහි වෙන්න හිතේ බලවත් පසුතැවිල්ල එනවා. ඒ දෙකටම කියනවා කුක්කුච්ච කියලා. කුකුස් බව. විචිකිච්ඡා කියන්නේ සැකේ. මේ සැකේ කියනකොට ඒක අරමුණු අටක් අරමුණු කරගෙනයි සැකය ඇතිවෙන්නේ. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, එවාගෙම ශික්ෂා ප්‍රතිපදාව ගැන, අතීත කාලය ගැන, අනාගත කාලය ගැන, එවාගෙම වර්තමාන කාමේ කාලය ගැන, එවාගෙම පටිච්චසමුප්පාදය ගැන. මේ කියන කාරණා පිළිබඳව සැක තියෙනවනම් ඒකට කියනවා විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා කියන්නේ තීරණාත්මකව ගන්න බෑ. තීරණයක් ගන්න බැරි බවයි විචිකිච්ඡා කියන්නේ. එතකොට තිකිච්ඡා කියන ප්‍රතිකාරයට ප්‍රතිකාර කළ සුව කරන්න බැරි දෙයක් තමයි විචිකිච්ඡාව කියන්නේ. තවත් කියනවා දෙමන් සංදේකට ගිහින් තීරණ ගන්න බැරුව අතරමං වෙලා ඉන්නවා කියලා. දෙගිඩියාව කියලා කියනවා. මෙන්න මේ කියන ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා. එයින් මේ කාමච්ඡන්දය කියන එක ගැන මේ මාතෘකාව කියුනේ. දැන් අපි හැම වෙලාවෙම භාවනා කරනකොට අප තේරුම් කරගන්න ඕන භාවනා කරන වෙලාවේ හරි අනිත් වෙලාවක හරි සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමන් ඊයේ ලෝභයක් ආශාවක් තෘෂ්ණාවක් ඇති වුණා නම් තමන් දැනගන්න ඕනේ මෙන්න මේක තෘෂ්ණාවක් මේක ලෝභයක් මේක කාමච්ඡන්දයක් මේ කාමච්ඡන්ද නීවරණයක් කියලා දැනගන්නට ඕනේ අසංතවං අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ හිතේ එළනි ලෝභයක් කාමච්ඡන්දයක් නැති වෙලාවේදී දැනගන්නවා මගේ හිත කාමච්ඡන්දයෙන් තොරයි කියලා තමන් දැනගන්නවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස් උප්පාදෝ හෝති තංච පජානාති. යම් විදියකින්ද මේ කාමච්ඡන්දි උපදින්නේ ඒකත් තමන් දැනගන්නට ඕනේ. කොහොමද මේ කාමච්ඡන්දි උපදින්නේ? සුභ වශයෙන් අරමුණු ගැනීමෙන් වේ. සුභ වශයෙන් ගැනීමෙන් තමයි කාමච්ඡන්ද උපදින්නේ මේක හොඳයි මේක ලස්සනයි මේක වාටිනවා ආදි වශයෙන් හැම දෙයක සුභ වශයෙන් බලනකොට කාමච්ඡන්ද කියන ලෝභය ඇති වෙනවා. යථාච උප්පන්නස කාමච්ඡන්දස පහානං හෝති සංස පජානාති. මේ කාමච්ඡන්දේ නැති වෙන්නේ කෙසේද කියන එක Taman දැනගන්නවා. කාමච්ඡන්දේ නැති වෙන කාරණා තියෙනවා කීපයක්. ඒ වගේම යථාච පහීනස්ස කාමච්ඡන්දස් ආයතෙන් අනුපාදෝ උත්තංච පජානාති. මේ කාමච්ඡන්දේ නිෂ්ඨාවටම ප්‍රහේන වුණා නම් ඒකත් දැනගන්නවා. එතකොට කාමච්ඡන්දය ප්‍රහාණය වෙන හේතු හයක් තියෙනවා. යටපත් වෙන හේතු මොනවාද හේතු? අසුබ භාවනා උග්ගහන. ඒ කියන්නේ අසුබ කර්මස්ථාන ඉගෙන ගන්නවා. අසුබ කර්මස්ථාන තියෙනවානේ 11 අපේ සවිඥානික අසුබයක් තියෙන මේ ශරීරය. අපේ ශරීරයේ කොට්ටාස 32ක් තියෙන පටික්කුල කොට්ටාස. ඒවාට කියනවා සවිඥානික අසුබය. අපි කෙලියෙන් කෙටියෙන් කියන කායගත සතිය කියලා කායගත සතිය ඉගෙන ගන්නවා. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බකාදී වශයෙන් තියෙන දසාසුභය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්නේ කොහොමද ඒක භාවනා කරන්නේ? කොහොමද ඒකේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ? කොහොමද ඒකෙන් ප්‍රථම අධ්‍යානෙ ලැබෙන්නේ? ඒවා ඉගෙන ගන්නවා. ඒක එක කාරණයක්. අනික අසුබ භාවනාන යෝගෝ ඊළඟට කාගතා සතිය භාවනා කරනවා. දසාසුබේ භාවනා කරනවා. ඒ කායගතා සති දසාසුබ භාවනා කරනකොට ධ්‍යාන වශයෙන් ප්‍රථම ධ්‍යානෙ ලබන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ හරි ලැබුවා නම් රහතන් වහන්සේ කෙනෙක් වාගේ මේ කාම සම්ප්‍රඥ බිලක්වත් ආස ඇති වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අසුභ භාවනානුയോഗෝ. ඊළඟට අර ඉස්සර බණ කතාවක් කියනවා වංගීස කියන ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා අලුත. අනදමා හිමියන් වහන්සේක පින්දපාතේ වඩිනවා. වන්නකොට ගමේ ගොඩේ තිබුණු විසභාග අරමුණක් හිතට වැදලා කාමච්ඡන්ද නීවරණයට උනා. උන්වහන්සේ නැවතිලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මගේ හිත දනවා. කාමච්ඡන්දෙන් දානවා අනේ මට මේක නිමව ගන්න උදව් වෙන්න. අනදමා හිමියන් වහන්සේලා දාලා සුභ වශයෙන් බැලුව නිසානේ ආත්ම වශයෙන් බැලුව නිසානේ අසුභ වශයෙන් බලන්න අසුභ වශයෙන් බලන්න අනාත්ම වශයෙන් බලන්න කියලා උපදෙස් දුන්නා. එතකොට උන්වහන්සේට පුළුවන් වුණා හිත හදාගෙන යටපත් කරගන්න පසුව රහත් වුණා. අපේ ලංකාවේ ඉගෙන ගන්න ස්වාමින් වහන්සේ නමක් ඈත කාලේ උන්වහන්සේටත් අර වගේ පින්නපාත යනකොට කාමච්ඡන්ද නීවරණයක් ඇති වුණා යම් කෙසේ අසුබ මේ කියන්නේ විදභාග අරමුණක් ලැබිලා. උන්වහන්සේට බලවත් ලැජ්ජාවක් ඇති වුණා. ඊළඟ ගුරුවරයාට කිව්වා අනේ ස්වාමීනි මං හෙට උදේ එනකම් මේ පන්ති ටික නවත්වනු මැනව. මං හෙට උදේ එනවා කියලා වේගෙන් ගියා ආරණ්‍යයකට. ඒ හොඳ සුප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට වැඳලා කිව්වා අනේ ස්වාමීනි මට දෙන්න කමඨාණක් මට මේව අකුසල් සිතිවිල්ලක් පහළ වුණා. ඉතින් අසුභ කර්මස්ථානේ දුන්නා. මේ ස්වාමීන් වහන්සේ ගහකුලට වැඩලා භාවනා කළා මුළු රාත්‍රියේම. උන්වහන්සේට පුළුවන් වුණා අනාගාමී වෙන්න. අනාගාමී නොකොට මේ කාමච්ඡන්ද කටික ඔක්කොම යටපත් වුණා කියන්නේ අහෝසි වුණානේ. ඊට පස්සේ ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගත්තා. ඔය වාගේ තමයි තමන්ගේ సంతාණයට අසුභ කර්මස්ථාන භාවනාවක් ගතහොත් වහාම කාමච්ඡන්ද නීවරණ යටපත් වෙනවා නැති වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරතා. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒ කාමච්ඡන්දේ යටපත් වෙනවා. අනේක තමයි භෝජනීය මත්ඤ්‍යතා. ආහාරේ පමණ දැනගන්නට ඕනේ. තමන් පරිහරණය කරන පරිභෝග කරන ආහාරය ඒක කියනවා මත්ඤ්‍යතා කියනකොට පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ ප්‍රත්‍යවේක්ෂා පමණ දැනගන්නට ඕනේ. පමණට පිළිගන්න ඕනේ, පමණට වලදන්න ඕනේ, ප්‍රත්‍යවේක්ෂාවෙන් වලදන්නට ඕනේ. එහෙමනම් ඒ නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. අනික කල්යාණ මිත්‍යතා අසුභ කර්මස්ථාන භාවනා වැඩි එවැනි ගුණ සම්පන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්ද මේ කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. අනික තමයි සප්පාය කතා ඒ කියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙන්නේ සුදුසු බණ. දහම් කතාවන්න සවන් දීම නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. මෙන්න මේ කාරණා පහ නිසා කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ඒ කියන්නේ අසුභ භාවනා ඉගෙන ගැනීම, අසුභ භාවනා වැඩිම, ඉන්ද්‍රිය සංවරයේ පුරුදු කර ගැනීම, ආහාරයේ පමණ දැන පරිභෝග කිරීම, කල්යාණ මිත්‍රයන් අසුරු කිරීම සහ ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට කාමච්ඡන්දය සෝවාන් මාර්ගඥානින් අපායගාමිනී කාමච්ඡන්දේ නූපදී යනවා. සකදාගා මාර්ගයෙන් තවත් තුනී වෙලා යනවා. අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ දේශය කාමච්ඡන්ද නීවරණයගේ නැවත නූපදන ආකාරයෙන් ප්‍රහාණය වෙන හැටි. ඊළඟ ව්‍යාපාදය. ව්‍යාපාදයේ සමාගිතේ කියනකොට අපි දැනගන්නට ඕනේ මෙන්න මට තරහක් ආවා. මේක ව්‍යාපාදයක් ව්යාපාද නීවරණයක් මේක ඇති වුණොත් මට දීර්ඝ සංසාරේ අනන්ත දුක් විඳින්න සිදු වෙනවා කියලා ඒ ගැන හිතන්නට ඕනේ ඒක දැනගන්නට ඕනේ දැනගෙන ඊළඟට ඒ ගැන මෙනෙහි කරනකොට ව්‍යාපාද ශුන්‍ය වෙනවා නැති වෙනවා එතකොට දැනගන්නවා දැන් මගේ හිතේ ව්‍යාපාදය නැති වුණා යටපත් වුණා යම් මේකින් ව්‍යාපාදි උපදින්නේ ඒකත් Taman තේරුම් කරගන්න නුවණින් ව්‍යාපාදි උපදින්න හේතු කීපයක් තියෙනවානේ ඒ කියන්නේ අර දස ආකාර ආඝාත වස්තු නිසා. දස ආකාර ආඝාත වස්තු කියන්නේ මොනවද? දැන් තමාට තමාට යම්කිසි කුජ්ජලයක් අනත්යක් කරලා තිනවා කලින්. දැනුත් කරනවා. මතුවටත් කරනවා. ඔන්න තුන් කාලයගෙන තමන් සම්බන්ධ තුන් ආකාරයෙන් කටගේ ව්‍යාපාදය ඇති වෙනවා. එවාගෙම තමන්ගේ හිතවතට තමන්ගේ හිතවත් කෙනෙකුට යම්කිසි කෙනෙක් කලින් කරදර කරලා තියෙනවා, දැනුත් කරනවා, ඉදිරියටත් කරනවා. අන්න එතනකොට 3යි 6යි. එවාගෙම මගේ අහිතවන්තයන්ද අහිතවන්තයන්ට උපකාර කරලා තියෙන ඉස්සරේ. එවාගේ දැනුත් උපකාර කරනවා. මතුවටක් කරනවා. අන්න එතන 3යි. දැන් 9යි. තමා ගැනයි, තමන්ගේ හිතවතා ගැනයි 6යි. අහිතවතා ගැන සිතනකොට 3යි 9යි. ඊළඟට අස්ථාන කෝපය කියලා එකක් තියෙනවානේ. ආහාර ගන්නකොට ගලක් හැපුණොත් අන කේන්ති යනවා. එහෙම නැත්නම් කකුල යම් කිසි දෙයක් පැටලුනොත් ඒ තරහා යනවා. පාර යන කෙනෙක් වැරදි ලෙස ගියා නම් ඒ තරහා යනවා. ඔය වාගේ ගෙදර වැඩ කරනකොට මොන මොන හරි අඩුපාඩුනොත් ඕකට කේන්ති යනවා. මේ වාගේ කෙනෙක් ඇවිල්ලා මොන මූණ දුන්නේ නැත්නම් ඒ තරහා යනවා. මේ විදිහ ආකාරයෙන් මේ හිතේ අස්ථාන වශයෙන් කිපෙනවා මේ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි ද්‍රව්‍යයක් ගැනයි. යම්කිසි අචේතනික වස්තුවක් ගැන තරහ යම තමයි ආ මේ ඒ කියන්නේ අස්ථාන කෝපි කියලා. දැන් රස වයින්කොට ඒ තරහ යනවා. රස පානකොට ඒ තරහ යනවා. සමහරට රස්න වැඩිනකොට ඉතින් කේන්ති යනවා. ඒ වගේම සීතලෙනකොටත් ඒ කේන්ති යනවා. ඔය වගේ අචේතනික වස්තු ගැන තරහ යම තමයි අස්ථාන කෝපය. ඒතර දහ ආකාරයෙන් ওই කෝපය ඇති වෙනවා. ඒ කොම ව්‍යාපාද නීවරණය. දැන් අපි භාවනා කරනකොට මූණේ ඇවිල්ලා මැස්සෙක් වහනවා. ඉතින් කියන්නේ. ඒකත් ව්‍යාපාරේ. එහෙම නැත්නම් රිදෙනවා. රිදෙනකොටත් කේන්ති යනවා මේක කරදරයක් කියලා. ඔය වගේ හැම තැනකදීම තමන්ගේ හිතට මේ ව්‍යාපාදයේ නුරුස්සනකම එන්න පුළුවන්. ඒක ආબોධ කරගන්නවා. ඊළඟට මේ ව්‍යාපාදේ නැති වෙන ආකාරය බලනවා. කොහොමද මේ ව්‍යාපාදේ නැති වෙන්නේ? ව්‍යාපාදේ නැති වෙන්නත් කාරණා හයක් පමණ තියෙනවා. මෛත්‍රී කර්මස්ථාන ඉගෙනීම නිසා ව්‍යාපාදය යට වෙනවා. මෛත්‍රී භාවනා වැඩිම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. එවාගෙම දේශේ ආදීනව සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෛත්‍රී ආනිසංස සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. ඊට සුදුසු ධර්මානුශාසනාවන් ශ්‍රවණය කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෙන්න මේ ගායාකාරීකින් ව්‍යාපාද නීවරණය යටපත් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ඉගෙන ගැනීම, මෛත්‍රී භාවනාව වැඩි දියුණු කිරීම, දේශයේ ආදීනව නුවණින් සැලකීම, මෛත්‍රී ආනිසංස නුවණින් සැලකීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. මේ නිසා ව්‍යාපාද නීවරණය යට වෙනවා. ව්‍යාපාද නීවරණේ ප්‍රහාණය වෙනවා අර වගේම. සෝවාන් මාර්ගඥානයෙන් අපාගාමිනී ව්‍යාපාදී අයිති වෙන්නේම නැහැ. අපාකන පාපයක් වෙන්නේ ව්‍යාපාදී. සකදාගාමී මාර්ගයෙන් තවත් ගොඩාක් දුරට තුනී වෙනවා. අවුලා අවදා අවදාරික බව තුනී වෙනවා. අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණ ව්‍යාපාදය සහානය වෙනව නැති උපදීන්නේ නැහැ. ඒ බවක් ආબોධ කරගන්නවා. තීන මිද්ද දෙක. තීන මිද්ද කියුවේ අර හිතේ චිත්තචෛසිකයන්ගේ අනිමැලිකමනේ ඒක කයට තදින් බලපානවා. අර මුගලන් මහරහතන් වහන්සේ පළමුවෙන් සෝවාන් වුණා නේද? පැවිදි වෙන දවසට දවසෙම එදාන පැවිදි වුණේ උන්වහන්සේ දවස් 7ක්ම මේ යොනිදා භාවනා කළා. නොනිදා භාවනා කරපු නිසා හැම වෙලාවෙම කිරා වැටෙනවා. වාඩිනත් කිරා වැටෙනවා. සක්මනේදීත් කිරා වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක දෙවැසෙන් දැක්කලා හත් වෙනි දවසේ වැඩියා වෙන්නේ. වැඩලා මේ ඇසුවා බ්‍රාහ්මණේ බ්‍රාහ්මණේ තියනවා නේද? පිළි කෙරෙනවා නේද? එතකොට මෙන්න හැරුණා. ඉතින් වහාම වැඳලා භාග්‍යතුන් වහන්සේ ශාසනයක් පනවලා වාඩුණාන් පස්සේ බණ ටිකක් ඇහැරුවා. ඒ තීන මිද්ද යකපත් කරන උපදේශ හතක් දුන්නා. එයින් උන්වහන්සේ දිරිමත් වෙලා ඊට පස්සේ භාවනා වැඩුවා අටවැනි දවසේදී සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ වාගේ මේ මහා පුණ්‍යෝත් මහා පුණ්‍යවන්තයන්ද පවා තීන මිද්‍යාවෙල්ලා බාධා කරනවා. ඒ අපි ගැන කවර කතාවදනේ? ඒක නිසා අපි ඒ ගැන අවධානය යොදන්නට ඕනේ මේ තීන මිද්දේ අපට ඇන්නේ නැති හැටියට. දැන් අපි භාවනා කරනකොට මම ගා බලන්නේ ඉතින් මේ සමහරන පුරුදු නැති නිසා මම මොකෝ කියවේ නැහැ. හේත් වෙලා ඉන්නවා. හේත් වෙලා ඉන්නකොට අනිවාර්යයෙන් නිදිමත එනවා. කල්පනා කරලා බලන්න ඒක කෙලින් ඉඳලා වාඩිලා බලන්න කෙලින් ඉන්නකොට නිදිමත එන්නේ නැහැ. බොහෝ තෙයින්. හැබැයි ඉතින් නිදිමරලා හිටියනම් ටිකක් ඉරා වැටෙන්න පුළුවන්. නමුත් අච්චරෙන්නේ නැහැ. හේතු වෙලා එනකොට අනිවාර්යෙන් තීන මිද්ද එනවාමයි. හැබැයි මේ තීන මිද්ද කියන එක අකුසල්නි. මේක අකුසලයක්. මේ කුසාසිතේ එන්නේ එන්නේ නැහැ. දැන් අපි භාවනා කරනකොට භාවනා කරන්නේ කුසාසිතින්නේ. ඒ කුසාසිතින් භාවනා කරනකොට අපේ හිතේ අකුසාසිතක් තමයි පහළ වෙන්නේ තීන මිද්ද වශයෙන්. එතකොට අපට පාඩුවක් මේක ඒක ලොකු පාඩුවක්. නිසා අපි මේ තීන මිද්දය ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ තීන මිද්දය ඇතිවෙත මෙන්න තීන මිද්‍යාකාත නෝනෙන් තේරුම් ගන්නවා. තීන මිද්දේ යටපත් වෙච්ච වෙලාවේ දැන් මගේ හිතේ තීන මිද්ද නැහැ කියලා නෝනෙන් දැනගන්නවා. යම් විදියකින් තීන මිද්දේ උපදින්නේ ඒකත් අපි අවබෝධ කරගන්නවා. තීන මිද්ද උපදින්නේ ආහාරයේ ක්‍රම නොදැනීම නිසා. ඒ වගේම අන්ධකාර වාසය නිසා ඔයගේ හේතු නිසා තියෙන මිද්ද උපදිනවා. එතකොට මේ තියෙන මිද්ද නැති වෙන්නේ කොහොමද? අර වගේම කරුණු හයක් හේතු වෙනවා තියෙන මිද්ද යටපත් කරන්න. අතිභෝජනයේ නිමිත්ත ග්‍රහණය කියන වැඩිපුර කෑම ගැනීම ආදීනව සලකන්නට ඕන. බුද්ධ කාලයේ දැනුත් ඇති ඉන්දියාවේ බුද්ධ කාලයේ කියන්නේ බ්‍රාහ්මණයෝ ඒ බ්‍රාහ්මණයෝ කියන්නේ මේ යාග හෝම කරන අය. gederemin ඇත්ව නෙමෙයි. අනිත් ඇයට යාගෝම කරමින් සාන්ති කර්ම කරන අය. ඒ ඇත්තන්ද බොහෝම සලකනවා මිනිස්සු. පැවිද්දන් වගේ සලකනවා. ඔය සමන බ්‍රාහ්මනා කියන්නේ එහෙම තමයි. ශ්‍රමණයන්ට පැවිදිතුමාන ශ්‍රමණ කියනවා. අර යාගෝම කරන සාන්තවරයන්ද කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ ඇත්තන්ද බොහොම සංග්‍රහ කරනවා මිනිස්සු. විශේෂ අවස්ථාවල ගෙවල් වලට පමුණවාගෙන බොහොම උදින් සංග්‍රහ කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණයන්ද නෑනේ අර අපේ බුද්ධ නීතියේ තියෙන විනය ශික්ෂාපද නැහැනේ. ඒගොල්ලෝ කෑම කනවා කොච්චරද? ආහාර හත්තක, තත්ත වත්තක, කාක මාසක, තත්ත මේ වමිතක, බුද්ධ වමිතක ඔය වාගේ නොයෙක් විදිහට ඒගොල්ලෝ කෑම කනවා. කොහොමද ආහාර හත්තක? කෑම අරගෙන අරගෙන නැගිට ගන්න බෑ. කාට හරි කියන අනමගේ අතින් අල්ලන්නේ ආහාර හත්ක. ඉතින් ඒක මහා කරදරයක්. තත්ත්ව වර්ථක කෑම කාලා කාලා නැගිට ගන්න බෑ වැටෙනවා එතනම. තත්ත්ව වර්ථක. බුද්ධ වමිතක ඊළඟට කෑම අරගෙන මේක දිරවා ගන්න බෑ. උගුරට ඇඟිල්ල දාලා වමනේ කරනවා. බුද්ධ වමිතක. කාක මාසක තවත් අය ඊටත් වඩා කෑම කාලා කට අරගෙන ඉන්නවා කපුටන්න ගන්න පුළුවන්. සාප මාසක. ඊළඟට අලංහත් මේ කාටක අලංසාටක කියන්නේ සමහරු කෑම කාලේ යත්තන්ගේ අර සලුව තියෙනවනේ ඒක දරා ගන්න බෑ. මෙන්න මේ විදිහට ආහාර ගැනීම ආදීනව සලකන්නට ඕනේ. ඒකයි මේ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ කියන්නේ. ප්‍රමාණයට වඩා කෑම ගත්තොත් අනිවාර්යෙන් මේ වගේ තත්ත්වයන් දෙවැත්නවා. දැන් අපි උනත් ඕනවට වඩා කෑම ගත්තොත් නිදිමත පේනවාමයි. අර කවුරුත් දන්නවා කොසල් මහ රජුගේ බොහෝම ප්‍රමාණයක් කෑම ගන්නවා නේ කාලේ මුල් කාලේ. කොච්චරද? සාමාන්‍ය මිනිසියෙක් ගන්න කෑමට වඩා 16 ගුණයක් කෑම ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට යනවා දවල් කෑම අරගෙන. හිරා වැටෙනවා. බණහන් දෙන්නේ. එක දවසක් බුදුරජාන් වහන්සේ සම්නිලි කරා මොකද මේ කූරෙක් වගේම නිඳා ගන්න කියලා. එහෙමත් කියලා තියෙනවා. පස්සේ රජුරුවන් ලැජ්ජ හිතුණා. ඒත් මේක අත්හර ගන්න බෑ. පස්සේ රජුරුවන් එක්ක එකවට යනවා එනවා. බෑණනුවන් වෙන සුදර්ශන කෙනෙක් කුමාරයා. ඒ කුමාරයාට බුදුරජාණන් වහන්සේ ගාථාවක් උගන්වනවා. මේ රජුරුව කෑම ගන්න වෙලාවේ අන්තිම බත්තට ගන්න හදනකොට මෙන්න මේ ගාථාව කියන්නේ කියලා. ඉතින් එහෙම කළා. එහෙම කරනකොට මොකද උනේ? ඒ ගාථාව කියනකොට රජුරවන්න ඒ අන්තිම බක්කෙද ගන්න එපා වෙනවා. ඒක අරගෙන බක්තුළු ගණන් කරනවා. පහවදා නැත්තම් ඊළඟ ආහාර වේලෙදී ඉක්මන හාලයට ගණන් කරලා අඩු කරන්න ඕනේ. අන්න එහෙම තමයි කැම ටික ටික අඩු කරගෙන ගියේ. හැමදාම දවසට තුන් වේලා මේ බක්තිඩක ප්‍රමාණය හාලයට අඩු කර කර අඩු කර කර ගියා. අන්තිමේදී සෑහෙන කාලයකට පස්සේ මොකද රජු රෝගීන් කිව්වේ ස්වාමීනි මම දැන් හරි සනීපයි. මට දැන් දෙමේ ඉඳලා ඇත අපිටට දෙමෙන් කනින්න පුළුවන්. මට අස්සෙක් එක දැන් දුවන්න පුළුවන්. ඉස්සර මං හරියට ලෙඩයි. දැන් මට කිසිම ලෙඩක් නැහැ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ උපදේශ නිසා තමයි මම මේ සුව වුණේ කියලා. අර සදාසන කුමාරයාට උගන්වු ගාථාව හරි වැදගත්. මනුජස්ස සදා සතිමතු මත්තං ඥානතු ලබ්ධ භෝජනේ තනෝතස්ස භවಂತಿ වේදනා තනිකං ජීරති ආයුපාලයන් මේකයි හොඳ ලස්සන ගාථාවක් ඒක මනුජස්ස සදා සතිමතු හැමදාම හොඳ සිහියෙන් ඉන්න මිනිසයාට මත්තං ඥානතු ලබ්ධ භෝජනේ තමන් අනුභව කරන ආහාරය පමණ දැනගන්නා උසැනැත්තාට තනෝ හොන්ති තනෝතස්ස භවන්ති වේදනා වේදනා බොහෝම තුනී වෙනවා කනිකං ජීරති බොහොම සුවසේ ආහාර දිරවනවා ආලුපාලයන් නිරෝගී වෙනවා දීර්ඝාසු වෙනවා ඒකයි මේ අනුශාසනාවයකින් රජුරෝ නිරෝගී වුණා අන්න ඒ වාගේ වැඩිපුර ආහාර ගැනීමේ වරද තේරුම් ගන්නට ඕනේ ඒකට කියනවා අතිභෝජනේ නිමිත්තගාවෝ කියලා ඊළඟට ඉන්ද්‍රියමේ ඉරියාපත සම්පරිවර්තනතා ඉරියා මාරු කරන්න ඕන. දැන් අපට වාඩි වෙලා ඉන්නකොට නිදිමත ආවා නම් කුසීතකමක් ආවා නම් හිත ගන්නට ඕන. හිතගෙන ඉන්නකොටත් ආවා නම් සක්මන් කරන්නට ඕන. අන්න ඒ වාගේ ඒ තමන්ගේ තීන මිද්දේ එන්නේ නැති හැටියට ඉරියව් මාරු කිරීම අවශ්‍ය වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේට ඒ උපදේශය තමයි දීලා තිබුණේ. ඊළඟ සමයි ආලෝක සංඥා මානසිකාරෝ ඒ කියන්නේ ඕනම වෙලාවක හිතට ආලෝකයක් ගන්න ඕනේ, හිතින් ආලෝක ගන්න ඕනේ. දැන් අපි රාත්‍රී අන්ධකාරයේ හිටියක් දවල් කාලේ අපි එළිය දැකදගෙන හිටිය ආලෝකේනේ. ඒ දවල් ආලෝක කියලා රාත්‍රී කාලේ හිතින් අරමුණු කරන්න ඕනේ. එතකොටත් අර සීන මිද්දේ යටපත් වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොටත් ඒ තීන මිද්ද යටපත් කරගන්න පුළුවන්. අනික සප්පාය කතා ඒ තීන මිද්ද යටපත් කරන්න හේතු වෙන්නේ ධර්මානුශාසනාවන් සවන් දීම නිසාද මේ තීන මිද්ද යටපත් වෙනවා. හැබැයි මේ තීන මිද්දය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ රහත් මග නුවණින්. ඒත් එහා ටිකෙන් ටික ටිකෙන් ටික තුනි වෙවේ තුනි වෙවේ යනවා. එතකොට රහත් මග නුවණ දක්වා මේ කියන්නේ මක් නිසාද? අර ලෝභ මූල සිත් අතුරෙන් ditthිගත විප්‍රයුක්ත සිත් තියෙනවානේ. ඒවා අර වගේ රහත් මඟ නුවණ දක්වාම යනවානේ. ඒ නිසා ඉතින් ඒ දක්වා මේකත් තියෙනවා. හැබැයි ඒක බහුල වශයෙන් උපදීන්නේ නැහැ. රහතන් වහන්සේලාට කීන මිද්ද නැහැ. රහතන් වහන්සේලා නිදි කිරන්න පුළුවන්. ඒකට කියනවා නිද්දා කීනාසවානන්තෝ කාය ගේලඤ්ඤතෝ සිය. දැන් සමාහට ධ්‍යානලාභීන්ද මාර්ගඵලලාභීන් නිදිමත එනවා. ඒ කියන්නේ ශාරීරික දුර්වලතාවක් උඩයි. නැතෝ තීන මිද්ද නිසා නෙමෙයි. ඊළඟට මෙන්න මේ තීන මිද්දේ මෙහෙම නැති වෙලා නැවත නූපදන ආකාරයක් නුවණින් අවබෝධ කර ගන්නවා. එතකොට දැන් මේ තුන්වෙනි එකයි. හතරවෙනි එක උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කිව්වේ සිතේ විසිරණකම කුක්කුච්ච කිව්වේ පසුතැවිල්ල. මේ දෙක ඇති බව තේරුම් ගන්න ඕන. දැන් අපි හිත විසිරෙනකොට අපි තේරුම් ගන්න ඕන මෙන්න හිතේ වික්ෂේපයක්, හිත විසිරී යන උද්දච්චයක්. ඒක සංසිඳන කොටත් අපි දැනගන්නවා දැන් මගේ හිතේ උද්දච්ච කුක්කුච්චයක් නැහැ. යම් විදියකින්ද මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ ඒකත් අපි අවබෝධ කරගන්නට ඕනේ. උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ වීර්ය වැඩි වෙනකොටයි. ඕනවට ඕනට වඩා නිදි නැරීමෙන් ඕනවට වඩා වෙහෙසීමෙන් මේ හිතේ විසිරීම ඇති වෙනවා. ඒ මොකද මේ හිත වැඩ කරන සියුම් ඉන්ද්‍රියන් අති විලාටපත් වීම නිසා යත විසිරී යන්නේ. අන්න ඒක නිසා අධික වීරිය නිසා මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා. අනික් කාමයේ තමයි තින් නොඑක් නොඑක් ආශාවල් නිසා මේක හිත විසිරී යනවා. ඒ වගේම Taman නොකල කුසල් ගැන කළ අකුසල් ගැන සිහි වෙනකොට කුක්කුච්ච ඇති වෙනවා. එහෙම අවස්ථාවල අපි ආවර්ජනා කරන්නට ඕනේ ඒ සිත විසිර මේ විපිලිසර නොවෙන්න, කියන්නේ කුකුස් ඇති නොවෙන්න අපි නුවණින් යුක්ත වෙන්නට ඕනේ. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කරුණු හයක් තියෙනවා. මොනවද? බහුසුතත බණ ඉගෙන ගන්නට ඕනේ. බණ කොච්ච කියවන්න ඕනේ. ඒ වගේම බණ ඉගෙන ගන්නට ඕනේ. පරිපූර්ණගත මේව අර්ථහ ගන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ. හැම දෙයක් ගැනම ධර්මයේ ගැන සාකච්ඡා කරන්න. එතකොටත් මේ උද්දච්ච කුක්කුච්ච යට වෙනවා. විනය පිළිබඳව මේ දක්ෂතාව ඇති කරගන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා විනය සමන්ත නියමිත විනය හොඳ ඉගෙන ගන්න ඕනේ. ගිහි පින්නතුනොත් තමන්ගේ ගිහි විනය හොඳ ඉගෙන ගන්නට ඕනේ. ඒකත් මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කාරණයක්. විශේෂයෙන් කුකුස් නැති වෙන්නේ. අනෙක් කාණේ තමයි කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රයන් අසුරු කරන්නාටද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. අනික බුද්ධ සේවිතා ඒ කියන්නේ වැඩි හිටියන්ගේ යට තියෙන්නට ඕනේ. එතකොටත් මේක සංසිඳෙනවා. අනික සප්පාය කතා ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීමෙන්ද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ කවදද? උද්දච්චය නම් රහත් මාර්ග නුවණ දක්වා යනවා. කුක්කුච්චය කියන එක සෝවාන් මාර්ගඥානෙ යටපත් වෙනවා නැති වෙනවා. දැතුණු උපදන ආකාරයෙන් කුකුස යටපත් වෙනවා. ප්‍රහාණය වෙනවා. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතන සැකයේ කියවනේ. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සින්කාය සික්ඛාය කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්තාපරන්තේ කංකති, ඉදක්පච්චේතා ප්‍රතිසම්පන්නේසු ධම්මේසු කංකති. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකයක් කියනවනම් විචිකිච්ඡාවක්. ප්‍රතිපත්තියේ සීලය ගැන බණ භාවනා ගැන සැක තියෙනවනම් ඒකත් විචිකිච්ඡාවක්. එවාගෙම අතීත කාලය ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. අනාගතය ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. එවාගෙම ඒ දෙපැත්තම ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. අනික හේතුඵල ධර්ම ගැන සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක්. ඔයක තියෙනවා ප්‍රතිරූප විචිකිච්ඡා කියලා එකක්. ඒක අකුසල් නෙමෙයි. ප්‍රතිරූප විචිකිච්ඡා කියන්නේ දැන් අපි පාරට යනකොට දෙමන් සංදියකට හේතන මේ පාරද අනිත් පාරද මම යන්න ඕනේ. ඒ සැකයිනේ. ඒක විචිකිච්ඡාව අකුසලයක් නෙමෙයි. ඒක තමන් දැනගන්න අවශ්‍ය දෙයක් නොදන්නකම නිසා. ඒ වගේ ඒවට ප්‍රතිරූප විචිකිච්ඡා කියනවා. දැන් අපි මල් පැලයක් දැක්කොත් මේක අහවල් જાතියද වෙන අහවල් જાතියද සැක කරනවා. අනේ වාගේ ප්‍රතිරූප විචිකිච්ඡා ඒක කෙලෙස් අකුසල් නෙමෙයි. මෙතන අකුසල් වෙන්නේ මේ මුලින් සඳහන් කළ දේවල්ට සම්බන්ධ සැකයයි. මේ සැකය ඇත්නම් ඒකත් Taman දැනගන්නට ඕනේ. සැකය නැතිනම් ඒකත් Taman දැනගන්නට ඕනේ. ඒක යම් හේතුවකින්ද සැකේ උපදින්නේ ඒකත් Taman අවබෝධ කරගන්නට ඕනේ. සැකේ නැති වෙන කාරණා හයක් අර වගේම තියෙනවා. බෞද්ධතතා ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ මෙනෙහි කිරීම. අනික සාකච්ඡාව. ධර්ම කාරණා ගැන ඉතර සාකච්ඡා කිරීමෙන්ද අර සැකේ දුරු වෙනවා. අනික් කාරණය තමයි <clears throat> අභිමුඛ බහුලතා. ඒ කියන්නේ තුනුරුවන් ගැන බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නයේ ශික්ෂා ප්‍රතිපatti ගැන ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගැනීම. ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගන්නකොට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ කොහොමයි කියලා තමන් පිළිගන්නවා. අනික් කාරණේ තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. අනික වැඩිහිටියන් ආශ්‍රය කිරීම. අනික තමයි සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට මේ විචිකිච්ඡාව යටපත් වෙන අතර මේක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය විපස්සය නැවත පහළ වෙන්නේ. මෙන්න මේ විදිහට සරුවක්ඥන් වහන්සේ අර ධම්මානුපස්සනාවේ නීවරණ විදර්ශනා ගැන දීර්ඝ විස්තරයක් දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා භාවනා කරනකොට තවදුරටත් කරුණු එකතු කරගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අපේ సంతානවල මේ නීවරණ පංචකේ වරින් වර උපදිනවා. ඒක හරියට අර උපදේශයක් තියෙනවා මේ පොල් පිටක් පාගනවා කියලා. එක පැත්තක් පාගෙන උන අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ පැත්ත පාගෙන උන මේ පැත්තෙන් ඉස්සෙනවා. ඒ වගේ තමයි මේ නීවරණයන්ගේ ස්වභාවය. ඒක නිසා මේ නීවරණ කියන එක මහා ගැටලුවක්. ධ්‍යාන වඩන්න, සමාධි වඩන්න මහා ගැටලුවක්. අපි මේ ගැන සාවධාන වෙන්න ඕනේ කොහොමද මේ නීවරණ යටපත් කරන්නේ කියලා. ඒකට අත්‍යවශ්‍ය ගුණාංග තමයි කුසල විතර්ක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල වේදනා, කුසල ඒකාග්‍රතා. මෙන්න මේ පස් දෙනා ශක්තිමත් කර ගැනීම. තේන මිද්දං විචිකිච්ඡා ව්‍යාපාදෝද්ධච්ච කුක්කුචං කාමච්ඡන්දෝති මේ වේරි විතක්කාදී නනුක්කමවා කියලා මේ නීවරණ පහ ධානයන්ගයන්ට පටහැණියට පෙන්නවා. තීන මිද්දං තීන මිද්දේ විරුද්ධයි කුසල විචාරකයට විචිකිච්ඡා විචිකිච්ඡා විරුද්ධයි කුසල විචාරයට ව්‍යාපාදය ව්‍යාපාද කියන නීවරණය ප්‍රීතියට විරුද්ධයි එවාගෙම උද්දච්ච කුක්කුච්ච දෙක සැපයට විරුද්ධයි වේදනාවට ඊළඟට කාමච්ඡන්දය ඒකාග්‍රතාව විරුද්ධයි එතකොට මේ ඔලෝණ අතර විරෝධාත්මයක් තියෙන බැවින් අර කුසල විතරකේ වඩන්න වඩන්න මේ තීන මිද්දේ යටපත් වෙනවා. කුසල විචාරයේ වැඩෙන්න වැඩෙන්න තීන විචිකිච්ඡාව යටපත් වෙනවා. කුසල ප්‍රීතිය වැඩෙන්න වැඩෙන්න ව්‍යාපාදයේ යටපත් වෙනවා. කුසල සුඛය කුසල වේදනා වැඩෙන්න වැඩෙන්න උද්දච්ච කුක්කුච්චේ යටපත් වෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව වැඩෙන්න වැඩෙන්න අර වගේම විචිකිච්ඡාව මේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. දැන් එතකොට මෙන්න මේ ධානාංග කොහොමද වැඩෙන්නේ? අපි දැන් ආස්වාස ප්‍රස්වාස ආරමුණ හරි බුදුගුණ හරි මෛත්‍රිය හරි කවර හෝ භාවනාවක් වඩනකොට ඒ භාවනාවෙන් වැඩෙන මේ ධානාංග පහ. හිතේ සමාධි ශක්තිය වැඩෙන්න වැඩෙන්න මේ පහ වැඩෙනවා. වැඩිලා යම් වෙලාවක උපචාර සමාධි මට්ටමට ආවනම් අන්න නීවරණ පහ සම්පූර්ණ යටපත් වුණා. ධානයට යන්න ඉස්සර මෙයාටපත් වුණා. ඒ වෙලාව බොහොම පුදුමාකාර මානසික සුවයක් ඉඳගන්න ලැබෙනවා. ඊට පස්සේ විස්කම්බන වෙනවා ධානයටපත් වෙනකොට. විස්කම්බනය වෙනවා තදින්ම යටපත් වෙනවා. අර උපචාර සමාධියෙන් තදංග වශයෙන් යටපත් වුණා විතරයි. තදංග කියන්නේ ඒ කුසලයේ පමණට යට වුණා. ධානයටපත් වෙනකොට විස්කම්බන කියන්නේ තදින්ම යටපත් වෙනවා මේ එබී යනවා නැත්නම් නොපෙනී යනවා. ධානයෙන් නැගිටිනකොටවත් ඒ වෙන්නේ නැහැ. අන්න ඒ මට්ටමට තමයි මේ පංච නීවරණ යටපත් වන්නේ මේ ධානාංග පහ ශක්තිමත් වෙනකොට. ඉතින් මේ ධානාංග වැඩෙන්න වැඩෙන්න නීවරණ යටපත් වෙනා පමණක් නෙමෙයි ඒවා තුනී වෙලා ගිහිල්ලා යම් දවසක විපස්සනා ඥාන වැඩුණා නම් අරකට වඩා තුනී වෙලා යනවා. එහෙම ගිහිල්ලා සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට එක එක මාර්ගයට නියමිත පරිද්දෙන් ඒ නීවරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අහෝසි වෙලා කවදාකවත් නැවත නීවරණ సంతානයක් නැති විනීවරණ సంతානයක් කියන්නේ නීවරණ නැති సంతානයක් ඇති බවටපත් වෙලා තමන්ගේ බලාපොරොත්තු ආත්ම సంతාන විමුක්තිය හෙවත් සාන්ත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව සැලසෙනවා. බයි සරුවක්ඥන් වහන්සේ මෙය බොහෝම ලක්ෂණද පහදා දීලා තියෙනවා. එනිසා ඒ ශාන්තිනායකයන් වහන්සේ දීර්ඝ කාලයක් තුරු බෝධි සම්භාරානුභාවයෙන් බෝධි මූලයේදී මේ උත්තරීතර සමති උපාසනා භාවනා මාර්ගයෙන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් නිවරණ ප්‍රහාණය කරකොටගෙන සවාසන සකල ක්‍රේසියම ප්‍රහාණය කරගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා සූවිස අසංග ගණන් ජනතාවට ඒ සාන්ත නිවන ආબોධ කරවා වදාලා ඒ සරුවඥන් වහන්සේගේ සවිසුද්ධ වූ సంతාණයෙන් මානිල්මා සුවඳ විහෙදෙන සේමක පත්මයෙන් සුදු බුදයස් වේදන දරදාය ස්වරයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කොට වදාළ සුපරිසුද්ධ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අද ජීවමානව පවතිනවා. ඒ ධර්ම දේශනා තුළින් අපටත් මේ නිවර්ණාදී උපක්ලේශයන් ජයගෙන ධ්‍යාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්නට අපරැස් කර ගන්න කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් නුවණින් මේ ස්ථානයේ පූජන ස්ථානයේ පැමිණියා බුද්ධ පූජා බෝධි පූජා කරැස්තුවා ශිල්පිසු උදේ පාන්දර ඉඳලා බොහොම ගෞරවයෙන් දවසින් දවස දියුණු යතකින් අද මේ දාසේ භාවනානුයෝගීව ගත කළා අප දෙපාර්ශ්වයේ විසින් මේ රැස්පත් කරගන්නා ලද ප්‍රතිපත්තිමය කුසල සම්භාර ධර්මය තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දීපාද පත්ම මූලයේ බුද්ධ පූජාවක්ම වේවා ධර්ම රත්නයේ ඉදිරියේ ධර්ම පූජාවක් වේවා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා දෙමව්පියන් ඉදිරියේ ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් ද වේවා සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් පැවැත්මට අප කරන මේ ප්‍රතිපත්ති කුසලානුභාවයේද හේතු වේවා. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරුණට බුදු ශාසන ආරක්ෂා කර ගැනීමට අප රැස් කරගන්න කුසලයේ ද ආශිර්වාද පූජාවක් වේවා. එවාගෙම නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සිළු ඥාතීන්ද මේ පුණ්‍ය ලාභයත් වේවා ඒ සෑම දිනාටද භව සංසාරයේ සුගති සම්පත් සිද්ධ වේ සතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුවක් වේවා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මහා සංඝරුවනට මේ පින්වත් සැමටද අප ජීවත් වූ අප උපන්න ශ්‍රී ලංකා දීපයේද විශේෂයෙන් දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතාහිත නදා සෑම සත්නකද මේ කුසලයේ ලෝකී ලෝතුරා සෝපනිස හේතු වේවා මේ ස්ථානයේ පූජනීය ස්වාමින් වහන්සේට එවාගේම ඊතරවැල්ල සිටින ස්වාමින් වහන්සේටත් මේ අපේ නාලක ස්වාමින් වහන්සේටත් එවාගේම තවත් ඉදිරියේ මෙතෙන්ද පැමිණෙන සීලම ස්වාමින් වහන්සේලාටත් වගේ මේ රටේ අපේ සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ශ්‍රී ලංකාවේ හා වෙනත් විදේශ රටවල ජීවත් වෙන සංඝ පිරිසට එවාගේ මේ ශ්‍රද්ධා සම්පන්න මහත්තුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සැමට මෙලොව වශයෙන් වින්සත් සතවර්ෂ කාලම දීර්ඝාව ලැබේවා කායික මානසික සැනසෙල්ල ලැබේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා සතර වතනාතුරුත් පාරමී පුණ්‍යාත්මී ජීවිත ලැබේවා සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වේවා සතු බෝධියෙන් ලෝකෝත්තරාමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තිරං රක්ඛන්තු ස්වං සදා අස්මින් විහාරේ චාරාමි අභිවත්තා ච දේවතා අනුමෝදිत्वा මිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං එත්තාවතාචයම් හේහි සම්බසං පුඤ්ඤ සංසදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සංකප්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවසගතා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතං ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතං ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතං ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සුයාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි අද්ධායිනාය පටිපත්තිය ජාති ජරා මරණං පරිමුච්ඡසාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ගන්තේ ගෝරි සංයතතාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්විත්තිකා කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත් අනුත්තර සාදු සාදු සාදු මෙතකින් රැස්පත් කරගත් සකල කුසල අනුභවයෙන් සමත ආයුරාරෝග්‍ය සේ සම්පත් අභිවර්ධනයේ වේවා කායික මානසික සනසිල්ල වැඩේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත්යේ දෙලොව ජයගෙන පැතූ බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණාදි ගමනේ තෙක් රත්නත්‍රය ආශිර්වාද වේවා කියා මහා සංඝ රත්නයේ වෙනුවෙන් අපේ මෛත්‍රියෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්ම වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ධර්මාන් ශාස්ත්‍රාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ